විපස්සනා ඥාන 16ක් තියෙනවා කියලා පොත්වල සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන් සම්මස්න ඥානය කියලා ඒ සම්මස්නය කරනවා කියන්නේ නුවණින් සිහිපත් වීම. මේ ලෝකේ යම්තාක් සංස්කාර ධර්ම නැත්නම් ඒ සියලුම සංස්කාර ධර්ම අතීතෝ වර්තමානෝ අනාගත එහෙම නැත්නම් අධ්‍යාත්මික වශයෙන් හෝ පරිමහර වශයෙන් පවත්න සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් එලෙසම අනාත්ම සාසෝන්‍ය වශයෙන් නුවණින් විමසීම සම්මස්ත ඥානයේ කියන සිදුවන. ඊට පස්ව නාම රූප පරිච්ඡේද ඥානය කියලා තව එකක් තිබෙනවා. නාම රූපයේ නාමයේ සහ රූපයේ වෙනින් වශයෙන් දැකීම. හරියට පැහැදිලිවම අවබෝධ වෙන ආකාරයෙන් දැකීම නාම රූප පරිච්ඡේද ඥාන තුළින් සිදුවන. ඊට පස්ව ඇතිවන්නේ පච්චේ පරිණතානාමය කියන්නේ. මේ හේතු හඳුවිච්ච හේතුන් දක්නා නුවණ. විශේෂයෙන්ම අපි දකින්නට යන්නේ රූපස්කන්ධාදී පංචස්කන්ධය ඇතිීමේ හේතු. ඒවා අපි කලින් විස්තර කළා. ඊට පස්සේන ඥාන ටික තමයි විදර්ශනා ඥාන කියලා සත්‍ය වශයෙන් කතා කරන්නේ. උද්‍යප්පේ බංග ගායකපත්ඨාන ආදීන නිබ්බිදා මුචිත කම්මිතා පටිසංඝා සංඛාර විස්වානුලෝම ගෝත්‍රභූ මාර්ග ඵල පක්ෂ වෙන කියලා ඉතින් ඥාන ටික තියෙනවා. එතකොට උද්‍යප්පේ ඥානින් අපි බලන්නේ මේ පංචස්කන්ධයේම ඇතිවීම සහ නැතිවීම. දැන් අර නෑනියන්ට මට කියවුනේ මොකද්ද නේ? මම මොකද? ඒ සෝපස්කන්ධස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණාන් පස්සති කියලා තියෙනවා. මේක තියෙන්නේ පරිසංගමන පාඩය. මේ රූපස්කන්ධයේ ඇතිවීම දකින්කොට පස් ලක්ෂණ පහක් දකින්නයි කියලා. අර කීවේ කතාව තමයි පරිවිනේ. අවිද්‍යා සංදය රූප සංදයෝති පච්චය සංදයක් තේන රූපස්කන්ධස්ස උදයන් පස්සති අවිද්‍යාව නිසා රූප ඇති වෙනවයි කියලා පච්චය සංදයක් තේන පත්‍ය ඇති වෙන ආකාරය හේතුන් අනුකූලව රූපස්කන්ධය ඇතිවීම දකිනවා ඒ වගේම කම්ම සංදය අවිද්‍යා සංදය කම්ම සංදය ඊළඟට සංහා සමුදය රූප සමුදය ඊළඟට කියනවා ආස්කාර සමුදය රූප සමුදයති පත්‍ය සමුදය කියන රූපස්කන්ධ සුදයන් පස්සති ආහාර සමුදය නිසා ආහාර දැන් අපි අද කතා කරන්නේ මෙතන මොකද්ද අපි <laughs> මේක අබලීකාර ආහාර මනෝ සංචේතන ආහාර පස්සහාර විඥාන ආහාර කියන හතරක් තියෙනවා මේ වෙනසත් රූප හටගන්න ඉතින් නෙළුම් ප්‍රශ්නයක් තියෙන්නේ අපේ ඇඟ ඇඟේ රූප අපි ගන්න ආකාර නිසා ඇති වෙනවා. ඒක කවුරුත් දන්නවා. අපේ තියෙන සිත නිසා අපේ රූප කලාවක් වෙනස් වෙනවා ඇති වෙනවා නේද? අපේ සිත පිරිසිදු වෙනකොට සිනහනකට මොනක් ප්‍රදෝන්න සිත තරහා යනකොට මොහොන කළු වෙනවා. මොකද සිත්ද රූප උපදින්නේ සිතට අනුකූලව. ඒ වගේම තමයි අපි කරන තියෙන අකුසල කුසල කර්ම වල ශක්තියට අනුවයි අපේ මේ රූපස්කන්ධයේ මේ මෙලෙසින් නිර්මතියේ තියෙන්නේ. අතීතයේ යම් කිසි විදියකින් හොඳ සීල සම්පන්න වෙයි කියනනම් ගුණ සම්පන්න වෙයි කියනනම් අන්න ඒ කෙරේ ඊර්ෂ්‍යා කෝධ නැති වෙයි කියනනම් අපි රූප සම්පන්න වෙනවා. තේරෙනවද? අන්න අයට තරහට දෙන්නමින් අන්න අයට ඊර්ෂ්‍යා කරමින් කෝප සම්සරමින් පාපතරයන් වශයෙන් හිටපොය. ඉතින් දකින්න අයට අපේ රූප තමයි තියෙන්නේ. තේරෙනවද? අන්න ඒකත් කර්ම ශක්තියෙන් රූපස්කන්ධය ඇති වෙනවා. ආහාර නිසාත් ඇති යන්නේ ඊට අමතරව තව එකක් වෙන උපකරණ හතරක් නේ. ඊට අමතරව තියෙන නිස්සත්ති ලක්ෂණම් පස්සන්තෝපි රූපස්කන්ධස්ස උද්‍යම්පස්සති මේක තමයි වැදගත් දේ. රූපස්කන්ධයේ ඇතිවීම දැකීම තුළින් රූපස්කන්ධයේ ඇතිවීම දකින්නයි කියන්නේ. ඒ කියන්නේ යාසං රූපං පච්චස්පන්නං යාසස්ස රූපස්ස නිබ්බති ලක්ෂණං උදයෝ විපරිණාම ලක්ෂණං වයෝ කියලා දේශනාවක්. මහලතිනේ ඒ කියන්නේ දැන් හතගෙන තියෙන රූපේ වර්තමාන පච්චුප්පන්න. මේකේ හතගෙන ආකාරය නිබ්බති ලක්ෂණය උදී ඇතිවීම. විපරිණාමයට වෙනස් වෙන ලක්ෂණයටපත් වීම බය. දේවයනේ පරිණ ඥානෙ තියෙන. එතකොට රූපස්කන්ධයේ නිබ්බති ලක්ෂණම් මේ ඇති වෙන ආකාරය දැකීම තුළින් අපට රූපස්කන්ධයේ සංවය දැන් උදේ දකින්නට පුළුවන්. ඇතිවීම දකින්නට පුළුවන්. හරියට අපි අපේ කකුලක් කියන කිරි වැටලා තියෙනකොට ඒක දිගෑරියට පස්සේ කකුලේ නලියනවා නලියනවා වගේ අපිට තේරෙනවා. කවුරුත් කිව්වට නෙවෙයි අපිටම තේරෙනවා ඒක එහෙම සිදුවේ. මන්න මේ ආකාරයෙන්ම නියම විදියටම භාවනාව විදර්ශනා කරනකොට හරියට මේ මුළු රූප කලාපම නලිය නලිය ඇති ඇති නැති නැති යන එක අපට අත්දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ කිව්වට නෙමෙයි. විද්‍යාඥ ප්‍රකාශ කළාට නෙමෙයි අපේ පත්‍යස්තව බෝධිය තුනේ. මෙන්න මේ නිබ්බත් ලක්ෂණය දැකීමයි අපට ඉතාමත්ම අවශ්‍යයි. අර අවිද්‍යා සමුදය, කම්ම සමුදය, සංසාර සංහා සමුදය, ඒ වගේම ආහාර සමුදය කියන එක චින්තාමය ඥානයේ තුලින් සිතුවිලි තුලින් අපිට ඇති කරගන්න පුළුවන්. ඒක ප්‍රමාණවත් වන්නේ නැහැ උදය දැකීමට වැය දැකීමට. නිබ්බති ලක්ෂණේ මොහොතින් මොහොත ඇති ඇති යන ආකාරය අපි දකින්නටම ඕන. කරුණාව තුල. එතකොට රූපස්කන්ධයේ ලක්ෂණ මේ ආශ්‍රියෙන් දක්න ආකාර පහක්. ඕක ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි වය කියන්නේ නැතිවීම. මොකද්ද? අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝති අච්චේ නිරෝධක් කියන රූපස්කන්ධස්ස වයන් පස්සට. ඒ ප්‍රතිවිහාරයේ මතක තියාගන්න අවශ්‍ය නැහැ. ප්‍රතිවිරුද්ධ කැලේකින් ශික්ෂකයි. කියන්නේ රූප ස්කන්ධයේ අවිජ්ජාව නැති වුණා නම් අවිජ්ජාව නැති වුණාට පස්සේ රූපස්කන්ධේ නැති යනවා කියලා පච්චේ නිරෝධක් කියන පච්චේ නිරුද්ධ වී යාම තුලින් අපේ රූපස්කන්ධයේ වැය දකින්න. ඒ වගේමයි කර්ම අනිත්‍ය අහගෙන ඉන්නවද කියන දැන් මේ බලන්න. හිතේ <laughs> වුණා දැන් කිව්වා. තණ්හා ආහාර විපරිණාම ලක්ෂණම් පස්සන්තෝ කී රූපස්කන්ධස්ස වයම් පස්සති. මේ රූපස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වરૂපයේ දැකීම තුළිනොත් රූපස්කන්ධයේ බය දකිනවා. එතකොට රූපස්කන්ධයේ උදේ දැකීමෙන් පස් ආකාරයක් දකිනවා. වැය දැකීමෙන් පස් ආකාරයක් දකිනවා. දෙකම එකතු කරපුවම 10යි. අංගස්කන්ධයටම වැඩි වුණාම 10 පහෙන් වෙනස් ආකාරයකින් පන්නේ උද්‍යප්පයන් පස්සනාව අපි අත්දකිනවා. හැබැයි වේදනාවට සංඥාවට සංඛාරවලට විඥානවට ආහාර කියන්නේ. ආහාර සමුදය වේදනා සමුදයද කියන්නේ. මොනවද වේදනාව කියන සමුදය? අයින් හස්ස සමුදය වේදනා සංදේවති පච්චේ සංදේය කියන වේදනා ස්කන්ධස්ස උදයන් පස්සදී. පස්සේ නිසා වේදනාව තියෙනවා. ඒකට පස්ස නිරෝධ පස්සේ නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? වේදනා නිරෝධෝ. පස්ස වේදනා පස්සේ නිසා වේදනාව ඇති වෙනවා නම් පස්ස සමුදය වේදනා සමුදයෝ නම් පස්ස නිරෝධා නෝරධාම් වේදනා නිරෝධෝ. ඒක වෙන වචනයක් නේ. මේ මේ පස්ස නිරෝධේ වීම තුළින් අපි දකිනවා උපපාද වේදනා ස්කන්ධේ වය. පස්සේ ඇතිවීම තුළින් අපි දකිනවා වේදනා ස්කන්ධයේ උදේ ඇතිවීම නැතිවීම. එතකොට සංඥාවක් එහෙමයි. සංඛාරයෙන් පස්සේ නිසා. විඥාණයට තවත් එකක්. ආහාර සංඥා විඥාන සංයෝග කියන්නේ බෑ. පස්ස සංඥා විඥාන සංයෝග කියන්නේ බෑ. නාම රූප සංදය විඥාන සංයෝගී පච්චේ සංඥා තේන විඥානස්කන්ධස්සෝදයන් පස්සදී ඊළඟට නාම රූප නිරෝධා විඥාන නිරෝධෝති පච්චේ නිරෝධක් තේන විඥානස්කන්ධස්ස වයන් පස්සදී තේරෙනවා. ඒක විස්තර ගන්න අවශ්‍ය නැහැ. නාම රූප දෙක නිසාම මේ සිත ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා. එතනටත් හතරක්. ඒක. ඒක අනිත් හැම අවස්ථාවෙම විපරිම නාම ලක්ෂණම් පස්සන්තෝකේ වේදනාස්කන්ධස්ස සංඥාස්කන්ධස්ස සංඛාර විඥානස්කන්ධස්ස වයන් හරි උදයන් පස්සේ ඒක ඇතිවීමෙන් හරියි. ඒ කියන්නේ විපරිණාම ලක්ෂණ දෙකකින් දැන් අපිට ඇති වෙන වේදනාව දක්ෂ වේදනාව වෙනස් වෙනවා නැති. එතකොට ඒක විරෝධියක් දකින්න. වය දකින්න. සංඥාව ඇති වෙනවා සංඥාව නැති වෙනවා. සංඛාරවල තියෙනවා ඒවත් නැති වෙනවා. විඥානවල තියෙනවා විඥානවල නැති වෙනවා. මේ ඒ මොහොතේ ඒ ස්වභාවය අන්න අනිත්‍යතාවය. කියන්නේ වර්තමාන අච්චුප්පන්නනිත්‍යතාවය අපි දකින්නට ඕන. අර අවිද්‍යාවෙන් කර්ම වලින් සංඥා වලින් පස්ස වලින් ඇති වෙන එකට වඩා ඉතාම කායෝගික වශයෙන් අවශ්‍ය වන්නේ වැදගත් වන්නේ මෙන්න මේ විපරිණාම ලක්ෂණය දැකීම ඉබ්බති ලක්ෂණය දැකීම කියන්නේ ඇතිවීම දැකීම එක නැතිවීම දැකීම එක අපි මේ අනිත්‍ය අනිත්‍ය කියන මෙනෙහි කරනවා නෙවෙයි අනිත්‍යයට යන ආකාරය අපේ පදතුලින් පස්සටලස අපම දක්නවා කවුරුත් කියවට නෙවෙයි චිතන සංඥාවක් නෙවෙයි අපිට අනිත්‍ය අනිත්‍ය කියන එක සංඥාවක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ අනිත්‍යය දකිනකොට ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සංඥාවක් නෙවෙයි. මෙන්න මේ ආකාරයෙන් 50 ආකාරයකින් උදේ දකිනවා වහ දකිනවා පිළිපාවිච්චිපා. මෙන්න මේ උද්‍යප්පේ ඥානය පහළ වෙනකොට විසුද්ධි මාර්ගය වෙන පොත්පත්වල දැක්කිනවා උපක්ලේශ 10ක් ඇති වෙනවා කියලා. මොනවද? ඈ? ඈ? උපක්ලේශ 10ක් කියලා ඇති වෙනවා කියන්නේ. මොනවද? ඕබාසෝ කීටි පස්සද්දී අන්තිමට ඕබාසේ ආලෝකයක් ඇති අදත් උදේ කෙනෙක් අපිට ඇවිල්ලා කියලා භාවනා කරනකොට ඉතින් ඉස්සර කවුරුත්ෙන් දැන් ආලෝකයක් එක්ක. සම්මාන තැන්වල ඉතින් මේ ටිකක් ඇඟෙන් පින්දලා මේ වුණාට දැන් නිවන අරමුණ කරගෙන ඉන්නේ කියලා කීයක් කතාවක් අද උදේ කෙනෙක් අපිට කතා කරලා ඉන්නේ. එන්න මේ ඕභාස ආලෝකයක් දකිනකොට බොහෝ දෙනෙක් පැවැටෙනවා මෙතන අපි යම් කිසි අධිගමයකට පත් වුණා යම් දෙයක් සාක්ෂාත් කළා කියලා. ඒක සත්‍යයේ ධර්මයක්. අපි හිත කියන ඇත්ත වශයෙන්ම හිතේ පිරිසුදු භාවයේ තුලින් මේ ආලෝකය දකින්නේ. ඒක විපක්ෂේෂන් නෙවෙයි. නමුත් අපේ තියෙන නොදැක්කමට මාර්ගය අමාර්ගය තේරුම් ගන්නට බැරි නිසා එතන අපි රැවටෙනවා. බොහෝ විට පූර්වාශ්‍රයක් ඇති වෙනවා කියලා පොත් මේවා මේ කියපු උපක්‍රම මේ කියන්නේ උපක්‍රේෂ ඔක්කොම සම්බන්ධිනාට මෙලෙසින්ම ඇතිවන්නේ නැහැ මම කියන විදිහට කටයුතු කරනවා නම් කිසිම කෙනෙකුට තියෙන්නේ විසුද්ධි මාර්ගයේ කොයි ආකාරයකද මට ඒක නිර්භයවම කියන්න පුළුවන් අප කියන්නේ එනේ විශේෂ ධර්මයක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විමසීම නිසා ඉදිරියට ඉදිරියට ගමන් කරන භාවනා කරන්නේ ඔය ආලෝකයේ දැක්කත් ඒකත් අනිත්‍ය සංස්කාර ධර්මයක් අනාත්ම සංස්කාර ධර්මයක් කියලා මෙනෙහි කරනවා ඕක කොහෙද ප්‍රේශයක් කියන්නේ? ප්‍රතිශයක්. ඕපාස ඊළඟට ප්‍රීතියක් ඇති වෙනවා කියලා කියනවා. ප්‍රීතිය කියන්නේ චිත්ත තුළ නිරන්තරයෙන් ජනිත වෙන සතුට සතුට දැනවන ගතියක්. මේ ප්‍රීතිය දුන්නම සමහර අය හිතනවා අනේ අපි භාවනාව ඉස්සරනම් මෙහෙම ප්‍රීතියක් ඇති වෙන්නේ අද දැන් ප්‍රීතියෙන් අපස්යෙන් කටයුතු කරන්න පුළුවන් මේ තෙන්දින කෙනෙකුට අපි දැන් උසස්පත්යකට පත් වෙලා සිටිනායි කියලා වැරදි අවබෝධයක් ඇති වෙනවා මේ විදි අපි කියන්නේ ප්‍රීතිය සංස්කාර ධර්මයක් එයත් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විදී කරන්නට කියලා තේරෙනවද උපාසෝ ප්‍රීති පස්සද්දී පස්සද්ධියක් ඇති වෙනවා. අපිට කියනවා අපේ ඇඟ පුළුන් වගේ දැන් පාවෙනවා වගේ කියන අය අපේ ළඟට ඉන්න අය. වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා. ඇඟ බර අඩු වෙනවා. සිත බර අඩු වෙනවා. පස්සද්ධිය කියන්නේ කියන්නේ පස්සද සංකෝඥංගේ වැඩිලා. ඊදී කෙනෙකුට හැරෙන්නේ කියලා. ඉස්සර නම් මට මෙහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ. දැන් මගේ කය සැහැල්ලුයි සිතත් සැහැල්ලුයි ඒක නිසා මම නම් මේ මොකක් හරි තත්යකට පත් වෙලා ඇති කියලා සමහර විට දැන් ඔබ නිවන් අරමුණු කරගෙන ඉන්න අය කියන ආමුදුරුත් ඉන්නවා අපිට එහෙම කියපු අය හම්බුලක් කියනවා ඒවත් මාර්ගය නෙවෙයි අමාර්ගය ඕවාසෝපීති පස්සද්දී අයිති ඕවාසෝපීති පස්සද්දී අදිමොක්ඛෝච පබ්බහෝ ඊළඟට අදිමොක්කේ කියන්නේ ඉතා පදබල ශ්‍රද්ධාවක් ඇති වෙන බුදුහාමුදුරු කෙරේ ධර්මයේ කෙරේ සංග්‍රහණය කෙරේ මාර්ගයේ කෙරේ ඒ එහෙම ශ්‍රද්ධාව අධික වුණාට පස්සේ උද්‍යප්ත ඥානය හොදට වැඩ කරනකොට ඇති වෙන්නේ මේ. ඒකම ගන්න ඕනේ. ඒ නහනේ අපි බංගේ යන්නේ නැහැ. එතකොට මේ අධික ශ්‍රද්ධාවක් ඇතිවෙනවා අනේ අපි ඉස්සර මෙහෙම ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ දැන් නම් මෙහෙම ශ්‍රද්ධාවක් ඇති වෙන මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඇත්තේ අපේ භාවනාවේ අධ්‍යක්ෂින් තුලින් කියලා සමහර විට අපි හිතනවා ඒකත් නෑ ශ්‍රද්ධාව පවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර මාත්‍රයක් අද මහා ශ්‍රද්ධා සම්පන්න අය පිට වෙනකොට ශ්‍රද්ධාව නැති කුද්දනම් බවට පත් වෙන සෝවාන් වී කියන මොකද ශ්‍රද්ධාව අඩු වැඩි වෙන ධර්මයක් සෝවාන් වෙච්ච කෙනෙක් විතරට පමණයි තියෙන්නේ බුද්ධිය අවිච්ඡක්කසාදීන සමන්නාලකෝ හෝති අනිත් ධර්මීය අවිස්සකාරයෙන් සංඝය අවිස්සකාරයෙන් සමන්නාන කරති. බුද්ධ ධර්ම සංඝ කතන කෙරේ විවිධ රත්නත්‍රයේ අවිස්සකාරයෙන් නොසැලී ශ්‍රද්ධාව කියන්නේ සෝවාන් කිපුද්දලේක. අනිත් අයගේ ශ්‍රද්ධාව වෙනස් වෙන අපේ භාවනාව තුළින් කවර ආකාරයෙන් අධික ශ්‍රද්ධාවක් ඇති වුණත් එයත් අනිත්‍ය ධර්මයක් එයත් අනාත්ම ධර්මයක් එයත් දුක්ඛ ධර්මයක් කියලා මෙනෙහි කරනවා. එතකොට ඒක උපක්ලේශයක් බවට පත් කරනවා. අදිම කුච්ච පග්ගහෝ පග්ගහයෙන් වීර්යය අධික වීර්යයක් නිසා මේක උත්තර වරන්ට කටයුතු කරන්න පුළුවන් සත්‍යයක්. ඒකටත් හොඳ කෙනෙක් සැලකෙනවා. මට ඉස්සරවා මේ දැන් පය ගන්නක වාඩිලා භාවනා කරන්න පුළුවන් පයට වේදනාවකුත් දැනෙන්නේ. ඒ එළිය වෙනකන් ඉඳා ගන්න ඉස්සෙල්ලා නැගිටපු නැගිටපු ගමන් මකට මතක් වෙන්නේ ධර්මයේම කොහොම කියන්නේ. මොකද මේ? අර සංඛා කියලා කියන්නේ හරි. ඒකෙන් අදහස් කරන්න හොඳ නෑ අපි උසුන් ධර්මයකට පත් වෙලා උසුන් ධර්මයක් අවබෝධ කළායි කියන්නේ. ඒවත් උපක්ෂේෂ ධම්ම වශයෙන් කියා තියෙනවා. ඕපාසෝ පීති පස්සබ්දේ සුඛං මුදිමොක්ඛෝච පංහෝ සුඛං ඥාන මුපත්තානං සුඛ ඊළඟට සුඛයක් දෙනවා. කයට සුඛයක්, මනසට සුඛයක්. කලින් නොතිපිච්ච විරාමස සාන්තයක්. මොකද මේ හිත මෙතෙක් කල කෙලෙස් එක්ක දඟල දඟල පිච්චි පිච්චි තිබුණා. කෙලෙස් සාල්කායක වශයෙන් අයින් වෙන්න අයින් වෙන්න හිත සංසිඳෙන. කෙලෙස් පදංග වශයෙන් යටපත් වෙනකොට හිතට දුක නිරාමස සතුටක් ලැබෙනවා. ඒක මේ ස්වභාවය සිටේදී නැත්නම් ඔක මහලු දෙයක් නෙවෙයි. ඒකත් සුඛියක් ඇතිවී නැති යන ධර්මයක්. ඒකට උනත් කෙනෙක් පැවතිනවා මේක තමයි නිබ්බාන සුඛය කියන්නේ. ඒ ඉතින් නිබ්බාණං පරමං සුඛං කියලා කියනවනේ. නිබ්බාණය තමයි පරම සුඛය කියන්නේ. ඉතින් ඒත් ඉතින් නිවන් අරගෙන කරගෙන ඉන්නවා කියලා හිතනවා ඒකත් වැරදි. ඒ සුඛය පවා අපි එන්නේ ධර්මයන් නැතිවීම නැතිවීම දැකමින් අනිත්‍යං අනාත්මයේ දකිමින් ත්‍රිලක්ෂණයටම නගන්නට ඕන. කවර ධර්මයක් වෙනස් කරන්නේ මම කෙනෙකුට කිව්වා මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන තමන් ඉදිරියේ ඉතලක්ක භාවනා කරනකොට අනේ බුදුහාමුදුරුවෝ උඹෙන් මට වැඩන්නේ යන්න පැත්තකට කියලා අයින් කරන්නේ කියලා. මොකද මේ අල්ලගන්නේ පාටියකට. ජීවමාන බුදුහාමුදුර ළඟ හිටියත් අපිට වැඩන්නේ. ඒ ආම බුදුරජාණන් වහන්සේට කරපු ඉස්සරහන්නේ හිතන්නේ කායි නිස්කාසන පුද්ගලෙ කිය. එහෙම නෙවෙයි. ඒක විද්‍යාවදන්නේ ඔක්කොම කායි නිස්කාර කරලා අයින් කරලා යන්නේ ගමන. පිළිසුදු කරන පිළිසුදු කරන මේ ගමන මාන ගමන ගතයි. ඒක නිසා ඔන්න සුඛ ඥාන උපස්ථාන. ඊළඟට ඥානය ඇති වෙනවා. ඥානය කියන්නේ කලින් දැක්කාට වැඩිය ගැඹුරින් පළල්ල විසඳන ඔච්චර ධර්මය අනුබෝධ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. පංචස්කන්ධ පිළිබඳ ධාතු පිළිබඳ ආයතන පිළිබඳ පටිච්ච සමුප්පාද පිළිබඳ චතුරාර්ය සත්‍ය නොයෙක් දේවල් මේ අපේ නිවන සඳහා ධර්මයන් සම්බන්ධ ගැඹුරින් සහ අනල්ද අපට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. ඒක ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම අර නිරසිතේ තියෙන නික්‍රිය ස්වභාවය තුළින් ඇතිවෙච්ච සමාධිය තුළින් සමාධිතෝ යථාභූතං සජානාති සමාධිමත් සිතකින් ඇත්ත දකින්නේ. ඒ සමාධිමත් සිතට නැතිනම් මතුවෙනවා මේ ඥාන දර්ශනය. ඥාන දර්ශන කියන්නේ අපි මේ විදර්ශනා ඥානවලුනේ මෙතන කියන ඥානවලුච්ච. අන්න එතකොටත් අපි වැටෙනවා සමහර කෙනෙක් මෙන්න මෙතන තමයි දැන් කලින් දැක්කේ නැති දේවල් අපි තේරෙනවා කලින් අවබෝධ නොකළ ධර්මයන් දැන් අපට අවබෝධ වෙනවා මේවා අපිට හදවතින් ගලාගෙන ගලාගෙන යනවා නිරන්තරයෙන් බලන්නේ අනිත්‍ය නිරන්තරයෙන් දුකේ නිරන්තරයෙන් අනාත්මේ පටිච්චසමුප්පාද ධර්මයන් මේවා අර සමාධිය තුලින් මතුවෙන ගැටි මේකදී කෙනෙකුට දැනෙන්නට පුළුවන් අපි දැන් උසස් අධිගමනයකට අධිගමයක් සාක්ෂාත් කරයි. ඒවා ඔක්කොම අනිත්‍ය අනාත්ම ධර්ම වශයෙන් කපකපා හරින්නට ඕන. එතනම එතන. තේරුණාද? ඊළඟට සුඛං ඥාන මුපත්තාන සතිය පිළිතනවා මේගොල්ලෝ බව නැතිම ධර්මයි. සතියේ අපි දේශනා කරන ඇති සතිය පතුරු ගැලවෙනවා. නමුත් නැත්තම මේගොල්ලෝ ගාව සතිය. හැබැයි මේ අවස්ථාවේදී කිස්කමින් කිස්ගහට සතිය පවත්වන්න පුළුවන්. පාදයක් දිනිනවා නම් මෙතන කිස්කමින් තිබුණු සතිය ඊළඟ කිස්ගහතාව යනකොට ඊළඟට ඒ වගේ ඇස්සින්න ගහන මොහොත පවා ඉඳැස්සින්න පහළ දෙනවා යටැස්සින්න උඩට යනවා දෙක එකට වදිනවා එකක් උඩට යනවා එකක් පාදින් ඔක්කොම දකින්න පුළුවන්. එක ස්ථානයක්. ඊ තරම් සියුම් සතියක්. ඇති වෙන්න පුළුවන්. උපස්ථානයේ සතිය පිළිදෙන. මේ සතිය දිනුනාට පස්සේ ඉතින් සති සම්පජන්ගේ බොහොම හොඳට වැඩ කරනවා. ඉතින් සති සම්පජන්ගේ වැඩ කරනකොට ඒකම එනවා පීතිය පස්සද්ධිය ඔක්කොම එනවා. අත්තල් බැඳගෙන. ඒ ඉතින් එකට එන ධර්මනේ. ඉතින් මේ සතියක් තියෙනවා, පීතියක් තියෙනවා, පස්සද්ධියක් තියෙනවා, පොඥංග ධර්මයෙන් පැටෙනවා, ධර්මයක් තියෙනවා. උන්නට රැකෙනවා. හැබැයි මේවා වැරදි ධර්ම නෙවෙයි මේවා හරි නම් අපේ තියෙන ලොකම නිසා නිවනේ කියලා සමහරට ඕවටත් හැදෙන්න පුළුවන්. ඊළඟට උපේක්ෂාට නිකාන්තිච අනිත්‍යම පද දෙක. උපේක්ෂාව ඉන්නට පුදු වෙනවා. ඒ කියන්නේ gedara දොරේ කටයුතු කරනකොට ලෞකික ජීවිතයේ කටයුතු කර හැම වෙලාවෙම දහස් දහස් දැන්පත් කටයුතු කරනවා. භාවනාව කරන ඉස්සරට ඇලෙන්නේ නැහැ. ඉස්සර ඇලුණා දැන් ගැටුණා. මේ දෙකම නැතුව નિરાයාසයෙන් උපේක්ෂාව සමහර කෙනෙකුට පීඩනයි. මේ උපේක්ෂාව පීඩනකොට කෙනෙකුට වැරදියට හිතන්නට පුළුවන්. සමහරට අමුදරුවන් පවා මේ ස්වාමිපුත්යන් භාවයන් පවා වැරදි අවබෝධයක් කරගන්නවා. සමහරවිට සමහරට ප්‍රේක්ෂාවෙන් කටයුතු කරනකොට භාවිතාව කතා කරනවා මට ඉස්සරට වාග්යාදෙන් සැලකන්නේ. එහෙම ඉතින් මම දන්නවා ඒකයි මම කතා කරන්නේ. ඒ අය ඉතිරි ඥානශීලී වෙනවා. අනේ හොඳයි අපේ ස්වාමිපුත්යන් මෙහෙම කටයක් කරලා මම කියලා ඒකට සතුටු වෙනවා. ඒකෙන් අදහස් කරන්න එපා මේ පෞද්ගල ජීවිතේ කැඩි යන දෙයක් ආදරේ නැති වෙලා යන්නේ. ඒක හිතන්න එපා. ඒක වැරදි වෙනවා. ඒක මම කියන්නේ මෙතන එහෙම එක අවශ්‍ය සිටින සිටින නිසා තියෙනවා. හොඳයි මෙන්න මෙහිදී අපිට උපේක්ෂාවෙන් වැදගත් සිටින් සෑම දෙයක්ම දකින්නට පුළුවන් සත්‍යයක් ඇති වෙනවා. ඒ සත්‍යය ඇතිවන්නේ යම් කිසි විදර්ශනා වශයෙන් දිනුවක් ඉගෙන පුද්ගලයෙක්. නැති කෙනෙකුට නෙමෙයි. අන්න ඒකී අපි හැරෙන්න පුළුවන් සමහර විට මේ උපේක්ෂාව කලින් තිබුණේ දැන් මදහස්සිතින් ඉන්න පුළුවන් එළියෙන් ගැටෙන්නේ නැති වෙන්නේ ඇත්තම මගේ සිත තුළ මේ අකුසල සංස්කාර ධර්ම නැත්තම් මේ සිහිය සුගන්නතාව සංජාත වෙලා ඇති ගිහිල්ලා ඇති කියලා සමහර අය මේ தත්ත්වයටපත් වෙලා අවුරුදු දෙක තුන එකම කෙලෙස් ධර්මයක්වත් මතු නොවි හිටපු අය ඉන්නවා මම දන්නවා අද ඉන්නවා මට එක්කෙනෙක් කියලා අවුරුදු තුනක් කිසිම රාගයක් කිසිම ද්වේෂයක් නැතුව හැම වෙලාවෙම උපේක්ෂා වෙමින් ඉන්නේ දැන් වැඩි කාලයක් නේ ළඟදී ආම්ක තමයි හරිද ඉතින් යා රහත් වෙලා කියලා පැවිදිලක් හිටියා ඉතින් අපි අපි හමු වෙච්ච නිසා ඒ රහත් භාවයේ දුරුවේපත් කියලා පෙන්වන්න කරලා දුන්න. දැන් ඉතින් වෙනත් රටක භාවනාවට නිරත වෙලා ඉන්නා ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේ උපේක්ෂාවට අන්න ඒවත් අපි අයින් කරනවා මේ උපේක්ෂාව පවා අනිත්‍ය සංස්කාරයක් දුක්ඛ සංස්කාරයක් මම නොවන මගේ නොවන ආත්ම නොවන ශූන්‍ය නාම මාත්‍රයක් කියලා. මේක පස්සේ නා නිකන් සිට මේක තමයි කිලේශය. විකල්පී කියන්නේ ඇලීමක් ඇති වෙන. ඇතැත්මන් කියලා කියන්නේ. ඒකට සතුටක් ඇතිවම ඇලෙන්නේ. ඒ කියන්නේ අපි අවබෝධ කරගත්ත ධර්මයේ ඇලෙන නැත්නම් අවබෝධ අපි අපේ තියෙන සමාධියට ඇලෙන දැන් පළවෙනි ධ්‍යානෙදී කියන හරිසියක් සංකේත දැන ඒකට ඉතින් ඇලිලා අර පැණි පැණියට යන මොකද කතාවක් නිරන්තරයෙන් ඉච්ඡාවකට බැඳිලා ඒකට ඇලිලා ඒකට විකාන්තියක් කියන ඇතැත්මන් එකක් කියනවා දැඳීමක් තේනවා අන්න ඒක ඇතිවෙච්ච ගමන්ම තේරුම් ගන්න ඕනේ සමාගයේ භාවනාව එතනම පිළිගෙනයි කියලා මොකද අපි කිසිම ධර්මයක් කෙරේ කිසිම ආශාවක් අදාළ දෙයක් නැහැ සියල්ලම අත්හරින්නයි අප අත්හරින්නයි ඕන අප විසින් කළ යුත්තේ එය. එහෙම නැතුව අපි අවබෝධ කරගත්තු ධර්මයේ පවා අල්ලන්න යනවා. ඒකට බැඳීමක් ඇති වෙනවා නම් ඒක ගැන විශේෂ අත්සුතු වෙනවා නම් ඒක හොඳ නෑ. අපි හිතමු අපි යම් දෙයක් අවබෝධ කළා පොත්පත් වලින් කියවලා තියෙනවා. අපේ භවනා අධ්‍යක්ෂින් තුලින් අපි ඒ ධර්මයේ හරියටම අවබෝධ කළා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් පේනවා. පෙනුනත් ඒක සතුටු වෙවි අභිනන්දනය කරන්න කියන්නේ. ඔව් ඒක හරි බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ මේක එකයි. ආ ධම්මා සුරෝ පහතබ්බා ධර්මයක් පැත්තකට යන්න සහ පහේ පහ සහ සහ පහ සබෙන් පැතිරින් තමයි සිදයක් ඒක නිසා අයින්නේ මගේ වැඩත් එක්ක වැඩි ඇරෙත් පරිපාලක වාර්තාස්මාන නැහැ කියලා. බැඳීම අයින් කරනවා. මෙන්න මේ කිලේශ ධර්ම 10, උපක්ලේශ ධර්ම 10 මතුවෙන බව විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන අපේ අධ්‍යක්ීම් වලින් දන්නවා. බොහෝ දෙනෙකුට මේ ඔක්කොම නැති වුණා සමහර උපක්ලේශ ධර්ම ඇති වෙනවා. සමහර අය හැලකිනවා. හැබැයි හැමදිනාටම මේ උපක්ලේශ ධර්ම ඇතිවන්නේ විශේෂයෙන්ම මුලින් ඉඳලම එන සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බල බලා යන කෙනෙකුට මේ උපක්‍රේෂ වශයෙන් මේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙන්න මේ උපක්‍රේෂ ධර්මයන් ඉවත් කරගෙන අපි භාවනාව කරනවා. එදැන උද්‍යප්පේ ඥානය මේවා නිසා මුත් වෙනවා ටිකක්. මුත් වෙනවා කියන්නේ අර කලින් තිබුණු ජීවන ස්වરૂපේ නැති වෙනවා. මොකද නිකන් කියන්නේ ක්ලේශ ධර්මාවට පස්සේ. ඊට පස්ව අන්න අර විස්මයේ උපක්ෂේෂණයෙන් සිට මුදවාගෙන නැවත නැවත රූපස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ වල ඇතිවීම නැතිවීම බල බල බල බල සිටින. මෙහෙම බල බල සිටිනකොට මේ දැන් නුවණ එන්නේ එන්නම සිුණු වෙනවා. කලින් ඇති වෙන එක දැක්කා නැති වෙන එක දැක්කා ආයත්ත තියෙන එක දැක්කා නැති වෙන එක දැක්කා මේ නුවණ දියුණු වෙනකොට අපේ සතිය දියුණු වෙනකොට සමාධිය වැඩෙනකොට මේවා තව තවත් ගැඹුරින් ගැඹුරින් තැනෙන විට අර ඇති වෙනවට වඩා වේගයෙන් නැති වෙන ආකාරය දකින්නට පුළුවන් වෙනවා අපි හිතන්නේ දැන් මේ කලින් වහින හෝ බල වතුර බිඳු වැටෙනවා කොහොම ඒ හැම සත්‍යයක්ම ඇහෙන එක එක බිඳු බිඳු ලක්ෂයක් මේ හැදෙට වැටෙනවා කියලා හිතන එක ශ්‍රේණියකදී ලක්ෂයම දකින්න නමුත් ඒ ඇතිවෙනකත් ඉස්සෙල්ල ලැබීම කොටස් දෙන්නේ එහෙමනම් නැත්නම් එතකො අපි මේ පාරට කෙලින් තියෙන පාරක පැයට හැතම 1000ක විතර වේගකින් යන්න පුළුවන් වාහන තියෙන 1000ක විතර වේගයෙන් මෙන්න යනවා කියන්නේ එන්න යන්න පුළුවන් කියලා අපි ඇසෙන් කරනවා. එතකොට මේ ගාමනේ මෙතනින් යනකොට මේක දකින්න. දකින්න ඉස්සරහට පාසල යනවා. අන්න ඒ වගේ මේ අපි ඇතිවීම නැතිවීම දෙක මේ පංචස්කන්ධ ලෝකයේ බලබලා ඉන්නවා ඇතිවීම දකින්නට ඉස්සෙල්ලම නැතිවීම පේන්න පටන් ගන්නවා බම්බේ ප්‍රකට වී ප්‍රකට වී ප්‍රකට වීම පේන්න පටන් නැතිවීම නැතිවීම පේන්න පටන් ගන්නවා මන්න මෙහිදී විශේෂ අවබෝධයක් ඇති වෙනවා මේ ලෝකයේ විගන්තරයෙන්ම අලුත් දෙයක් කියලා පරණ ලෝකයක් නෑ අපි ඔයාලා වයස 75ක් වුණාම මේ ප්‍රශ්නේ අහක් වෙනා නේද ඇති නේද 75ක් නේ ආන්නේ දැන් ඉපදිච්ච ළමෙක් වගේ මේ මේ ලෝකයේදී මොකද හැම මොහොතෙම ජීවිස අජීවී සෑම වස්තුවක්ම වෙනස් වෙනවා අල්ටිමේට්ලි හැම නාම ධර්මයක්ම ඇති වෙලා අල්ටිමේට්ලි මුළු විශ්වයම මේ සත්‍යය පැතිරෙනකොට අජීවී සජීවී සද සදේව ලෝකවාසී සියලුම සත්‍යයන් පැතිරෙනකොට මුළු ලෝකයම එක ස්වභාවයක් තුලයි පවතින්නේ. මේ ස්වභාවයේ ලෝකය ඊළඟ ස්වභාවය වෙනකොට නෑ. මේ ස්වභාවය තුළ තිබුණු ලෝකයේ ඊළඟ ස්වභාවය වෙනකොට නෑ. ඊළඟ ස්වභාවය තිබුණු ලෝකයේ ඊට ආසන වෙනකොට නෑ. ඔක්කොම හැරලා මේ අලුත් වශයෙන් නව වශයෙන් අපට අවබෝධ වෙනවා. මෙහිදී විශේෂයෙන්ම අපි දකින්නේ මොකද්ද? අර උදේවයි දෙක දැක දැක අපි බලනකොට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දකින්නේ. කියන්නේ උදේ කියන්නේ දුක්ඛ සත්‍ය ඒකේ මේ ඇති වෙන හේතුන් පච්චය සංජාතයෙන් ඒකේ ඇති වෙන හේතුන් දකින්නකොට සමුදය සත්‍ය දකින්නේ. මෙහිදී වය ලක්ෂණේ බලනකොට නිරෝධ සත්‍ය දෙසට මූණලා අපි ගමන් කරනවා. මෙහිදී විදර්ශනා ඥාන ඇති වෙන්නට පුළුවන් ওই පොත්පත්වල තියෙන ආකාරයට මේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක්. එක එක්කෙනාගේ චරිත ලක්ෂණ වලට අනුකූලව. ඊට පස්සේ ආදීන නිබ්බිදා මුසිත කම්මිතා පරිසංඛාදී ඥාන තියෙනවා. ඒ කිසිම ඥානයක්වත් නැතුව. කිලින්ම භංග ඥානයෙන් පසු නිරෝධය දකින්නට පුළුවන්. හැබැයි නියමාන්තමින් කටයුතු කළොත්. භංග ඥානයේ දෙසම බලාගෙන බලන්න සිටිනවා. එහෙම ඉන්නකොට අපිට මේ නිරුද්ධ වීමම නිරුද්ධ වීමම දැනෙන්නට පටන් ගන්නවා. එහෙම තේරෙනකොට ඒක දකින්න සිතක් නිරුද්ධ වෙන එක බලන්න. එහෙම ආරම්මන පටිසංකා බංගාන්තස් මේ පඤ්ඤා විපස්සනී ඥාන. මේ එහෙම නේද තේසංසුද්ධ ඥානවලදී ආරම්මන පටිසංකා බංගාන්තස් මේ පඤ්ඤා විපස්සනී ඥාන. ආරම්මන නුවණින් දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සත්‍ය වශයෙන් දැකලා ආරම්ම ඒකේ භංගය දකින්න එක විපස්සනා ඥානය. එහෙමයි ඒ ප්‍රත්‍ය ඥාන විස්තර කරන්නේ. ඒ ඕගොල්ලෝ ධර්ම දන්නයි කතා කරන්නේ. ආරම්මණම් පස්සංකා බංගානුපස්සනේ පඤ්ඤා විපස්සන. රූපාරම්මණම් ආරම්භ චිත්තං උප්පදිත්වා විජ්ජති. රූපාරම්මණයක් දැකලා සිතේ ඉපදෙලා ඉදෙනවා. සංආරම්මණම් පටිසංකා ඒ ආරම්මණ නුවණින් දැකලා කොහොමද නුවණින් දැකන්නේ? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නැත්නම් ඇතිවීම නැතිවීම නැතිවීම වශයෙන්. පස්සති සංචිත්තස්ස බංගං අනුපස්සති ඒ දකින සිටේ විදීමත් අනුපස්සනාවක් වශයෙන් වඩන. මේක ගැඹුරු කතාවක් අනන්නේ. රූප අපි එකකට ගන්නේ රූපාරම්මණය විතරයි, සද්දාරම්මන, ගන්ධාරම්මන, පොට්ටබ්බාරම්මන අනිත් මොකද? ධම්මාරම්මන මෙන්න මේ හැම අරමුණකට මේ අනුසාරයෙන් හිතන්න ඕනේ. මේ විදිහට කරන්න ඕනේ කිය. රූපේ දැක්කා. දැක්කට පස්සේ ඒ දැකපු සිත අනිත්‍යයට යනවා. වෙනස් වෙනවා. ඇති වුණා නැති වුණා. ඒක අනිත්‍ය වශයෙන් පටිසම්පද දකින්න. ඊට පස්සේ ඒක දැකපු සිත ඒක මුක්තයි. ඒක අනිත්‍යයට යනවා. ඒක දැකපු සිත අන්න මේ විදිහට සිතිවිලි 5ක් 10ක් විතර ඉදිරියට බලන ඉදිරියට බලනකොට මේ සෑම ධර්මයක්ම සමයක් සමයක් දානේ බිඳි බිඳි යන බව දකින්න. මෙන්න මේ தත්ත්වයේ දකින්නකොට ඒ කියන්නේ අරමුණ දකින්න සිතත් ඒ දැකපිටේ අනිත්‍ය සහ භංගයේ දකින්නකොට ඔන්න ඔතෙන්ද කියන්නේ පටිසංඛා විපස්සනා සත්‍යය තුනයි කියලා. නුවණින් දකින්නට පුළුවන් විපස්සනාවක් ඇති වෙනවා කියන්නේ. ඒ ප්‍රතිසංගහ විපස්සනාව තුළින් අපි මේක අන්වේ ඥානයන් බවට පත් මගේ මේ මොහොතේ තත්ත්වය මේක නම් අන්නයේදී සත්‍යත් මේ මොහොතේ පවතින මෙහිමමයි. මගේ මේ මොහොතේ තත්ත්වය මෙහිමනම් අතීතේ මේක වෙනස් වෙන්නට බෑ. අනාගතේ ආකාරයෙන්ම සිදුවන්නට ඕන. අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර වශයෙන් මේ පස් ආකාරයකින් අපිට මේක පේනවා අන්වේ වශයෙන් කියන්නේ ධර්මයේ අපි අවබෝධ කරගත්තු ධර්මයේ මත පිහිටලා ඒකින් අපි අවබෝධ කරගන්නා නොදත් ධර්මයක් අතීතයේදී අපිට බලන්න බැහැ බංගේ අනාගතයේ බලන්න බෑ ඒක දිලන්නේ නිසා අතීතයේ දිඳලා නිසා බලන්නට බෑ ආ බාහිරයේ දේවල් බලන්නට බෑ අපිට ඒවා අරමුණු නොවන නිසා අපිට ඒවා වැටෙන දෙනින් අපිටම අත්දකින්නට බැරි නිසා මේ අන්වේනාන වශයෙන් ඒ ආකාරයෙන් අපි බලනවා මොකද්ද මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම ඒ දක්නකේ ඇතිවීම නැතිවීම ඒ අන්වේනානයේ ඇතිවීමත් ඒ දැකීමත් ඒ කියන්නේ නිරෝධයේ මේ භංගයේ දැකීමත් ඇති වෙනකොට අපිට එතෙන්දී වය ලක්ෂණ විපස්සනාව කියන එකයි ඇතිවෙන්නේ. වය ලක්ෂණේ දකින ලබන විදිදී යාම දකින විපස්සනාව දිනුනේ. මේවා ඉදිරියට විස්තර කරන්න තිබුණු දේශනාව අපේ භාෂා සංකේය. ඊළඟට උද්භංගයේම දැන් බලබලා ඉන්නකොට ඔන්න එනවා නිවන කියලා රැවටෙන හුඟතෙනෙක් පැලදිලා සිටින තැන. සම්පූර්ණ ශූන්‍යත්වයකට පිටපත් වෙනවා. ශුන්‍යක විපස්සනා අධිපඤ්ඤා විපස්සනා කියන කප්පයක් උද්ගත වෙනවා. කොහොමද මේ භංගයේ දේශන බල බල බල බල සිටිනකොට රූපස්කන්ධයේ සම්පූර්ණයෙන්ම සිතට නොඇති ගී යනවා. ඇත්තක පියාගත්තට අපේ රූපේ පේන්නේ නැහැ පිටට වැටෙන්නේ නැහැ. අවශ්‍ය නම් අපි එක එක කොටස් අපිට නොඇදී තියා ගන්න පුළුවන්. අවශ්‍ය නම් බෙල්ල කොටස නොඇදීගෙන ඒ දෙක බලනකොට බෙල්ල පේන්නේ. හිස දිහා බලනකොට හිස පේන්නේ. අත දිහා බලනකොට නම් අත පේන්නේ. කකුල් දෙක නොපෙනී ඉඳින් පුළුවන් නේද? ඇඟේ ඉහළ කොටස නැතුව කකුල් දෙක විතරක් එකක් මම භාවනාවේ යොදවන්න. ඒක තියෙන්නේ. හිතට පේන්නේ. වැටෙන්නේ. මෙන්න මේවා කියලා මුළු ඇගම සම්පූර්ණයෙන් නොඇති යන්නට පුළුවන්. මෙන්න මේ නොඇති යාම ඇති වෙනකොට එතෙන්ද අධිපඤ්ඤා විපස්සනා ශුන්‍ය විපස්සනා ශුන්‍ය විපස්සනාව කියලා එකක් කියනවා. අන්න ඒ සත්‍ය උද්ගත වෙනවා. බොහෝ දෙනෙක් හැවටෙනවා එතෙන්ද ආවට පස්සේ. මේක තමයි නිර්වාණය කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. සිතේ තියෙන සිස්ස රූපය නිර්වාණ ධාතුවක් නෙවෙයි. මතකයි මේ ඇයට කියවා උදාහරණයක් මේ කාමරේ සම්පූර්ණයෙන්ම මේ ශාලාව හිස්නම් කිසිම දෙයක් නැත්නම් අර එළියේ ඉන්නා නම් මමයි තවත් කෙනෙකුයි එක්කෙනෙක් මේ ශාලාව ඇතුළට ගිහිල්ලා මම කියනවා බලන්න මේක ඇතුලේ මොනවද මොනවද තියෙන්නේ කියලා. මෙයා ශාලාව ඇතුළට ඇවිල්ලා මේක දිහා බලලා මේක සම්පූර්ණයෙන් හිස් මේක සම්පූර්ණයෙන් හිස් කියලා කියනවා. අන්න ඒ වගේ කතාවක් මෙතෙන්දී ඇතිවන්නේ. මම එළියේ ඉඳලා කියනවා කොහොමද මිනිස්සු ඕකෙදිස් වෙන්නේ ඔබ ඉන්නවා නේද ඔකෙදිස් කියන්නේ ආ ඒ වගේ මේ සිටී තියෙන ශූන්‍යතාවය තුළ චිත්ත සංස්කාර ධර්ම කියනවා ධනිවි ධනිවි කෙනින් නවතිච්චි හුඟ දෙනෙක් කොන්න උතනයි නතර වෙලා ඉන්නේ සෝවාන් වෙන 10000 25000 දුන්නයි කියලා පටසම්පත් කියලා කියනවා ප්‍රධානම කරලා තියෙනවා ඔච්චරයි නතර වෙලා ඉන්නේ ඔච්චර නිවනක් නෙවෙයි මම මේ පොළොව ස්ථානවල පහළ දාන්නට නෙවෙයි කිසිම ධර්ම දේශකයන්න් වහන්සේලා උසස් පහත් කළා කතා කරන යන නෙවෙයි ධර්මයේ පෙන්වා දෙන්නේ මේ කතා කරන්නේ. එතකොට මේ සත්‍යය ආවට පස්සේ අපි තේරුම් ගන්නට ඕන මේක සිටියේ ශූන්‍යතාවය බංගාල ප්‍රශ්නාවේ කෙලවර පොතන. මේ මුල් අවස්ථාවේ. හ්ම්? මේ බංගාල ප්‍රශ්නාව සෝවාන් වෙනකොට සත්‍යය යෙමා විශ්ලේෂණය. ඒ මෙහා මාර්ගඵල ලබනට ඔයිට වැඩි ගැඹුරින් ඔයිට වැඩි සියුම් ලෙස ඔයිට වැඩි පැහැදිලි ලෙස අවබෝධ වෙනවා. අන්තිම වෙනකොට මුල් විශ්වයම දිය වෙලා නැත්තටම නැති යනවා. ඒ කියන්නේ මේ ලෝකයේ අපිටම වතුර භාගයකට දුණු කැටයක් දාලා තියෙනවා දැන් දුණු කැටය කියලා පේනවා. දුණු කැටය සම්පූර්ණයෙන් දිය වෙලා දිය වෙලා මොකක්වත් නැතිව සම්පූර්ණයෙන් දිසොල්ලා ගියට හිතමු. දිය වෙලා කියන්නේ අන්න ඒ වගේ මුළු දෙස්සේ Tamange පරිබාහිරයි මුළු ලෝකේ යන්තා ධර්ම නැත්නම් ඒ සියලුම ධර්ම කිසිම දෙයක් අල්ප මාත්‍රයක් ශේෂ මාත්‍රයක් නැතුව මේ බංග ඥාන දර්ශනය තුලින් ශේෂ වී නිරුද්ධ වී නිවී යනවා කිසිවක් නැති තත්ත්වයක් උද්ගත වෙනවා උයින් ඔතෙන්ද ගියාට පස්සේ හොඟ දෙනේ රහත් වෙලයි කියලා හිතනවා ඔයින් එහාට යන්න සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ විනය පිටකයේ අටුවාවේ කිසිම තැනක කිසිම උපදේශයක් නැහැ මේ අපේ ලංකාවේ තියෙන පොත්පත් වල. හරි කිසිම තැනක ගන්න ඔය තත්ත්වය ආවොත් අපි ගෙනියන්නම් ඔය එහාට බලන්නේ තේපා. ඒක නිසා ඕක තමයි බංගහා අනුපස්සනා ඥානය. අවසන් ගන්නේ ශූන්‍යතා දර්ශනයෙන් දකින්නේ දිවීම ඒ බිඳීම දකින්නේ පංචස්කන්ධය. ඒ බිඳීම සමාධියෙන් දැක්කට පස්සේ අතීත අනාගත වර්තමාන වශයෙන් කාලස්තරයට දීදෙනවා ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් උපේද පතරවනවා මේ පස් ආකාරයකින් පතරවන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා තියෙන කොටස් ආකාරයකින් පතරවන්න තීන ප්‍රණීත වශයෙන් ධූරේ සංකේය වශයෙන් ඒ ඕලාරික සුකුම වශයෙන් ආදී ඒ කොටස් හය ඒකේ කරන් අවශ්‍ය වන්නේ නැහැ මේකට දෙකම ප්‍රමාණවත් අන්න ඒ අනුව කටයුතු කිරීමෙන් අපි සංගානුපස්සනාව සාර්ථක වශයෙන් අත්දකිනවා. විචීන අපි කතා කරන්නේ මේ අපි නැති පංගුවල පලයන් කියලා ගන්නේ උඩේ කතා කරන්නේ. බංගුවල කියන්නේ විනාශ වෙලා යනවා කියන්නේ. මෙතෙන්දිත් ඒකමයි. සංගානුපස්සනාව කියන පංචස්කන්ධේම බංග වෙලා දකිනවා. මේ සෑම දිනකටම මේ සංගානුපස්සනා ඥානෙ නිසා ඉක්මනින්ම අත්දකින්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සමහරවිට ප්‍රශ්න තියෙනවා දැන් නම් විලාසිය ගොඩක්. බංගම් පස්සනාවයි නිසිදාවයි එකට යනවා කියලා අහන්නේ. දෙදීම තුළිනුත් නිසිදාව ඇති වෙන නිසිදාව කියන එකේ අදහස කලකිරීම කියන එක. සංසාරේ නිින්දින්නති නොනන්දති. අයින් කරන්නේ කලකිරීමවා කියලා. ඒ කලකිරීම ඇති වෙන ආකාර රාශියක් තියෙනවා. මා දවසක් කීවා සත්සංපස්සන භාවනාව ගැන විස්තර කරන මේ නීති නැති ඇති එක ප්‍රශ්න හඳන්නේ අනුපස්සන හත අපි විස්තර කරන්නේ අනිච්ඡානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන නිබ්බිදානුපස්සන විදාගානුපස්සන නිරෝධානුපස්සන පටිනිබ්බා පටිනිස්සග්ගානුපස්සන කියන්නේ අන්න මෙතෙන්දී අපි පැහැදිලි කළා මේ නිබ්බිදාව ඇතිවන්නේ කොහොමද කියලා කලකිරීමේ කුසලෝ අනිත්‍ය දර්ශනය තුළින් නිබ්බිදාව තියෙන්න පුළුවන් දුක්ඛ ලක්ෂණය තුළින් නිබ්බිදාව තියෙන්න පුළුවන් ඊට එහා වඩා ගැඹුරු අනාත්ම ලක්ෂණය තුළින් නිබ්බිදාව දකින්න. මෙහිදී අනිත්‍ය ලක්ෂණය තුළින් නිබ්බිදාව සමහර කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන්. අනාත්මය තුළින් නිබ්බිදාව ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා තියෙන ශූන්‍යතාවය කියන්නේ මේවා මොනවද මේක අල්ලන්න තියෙන්නේ? මේ මොනවද ගන්න තියෙන්නේ? කලසිරි ගන්න කිසි දෙයක් නැති ස්වභාවයක් නැති දවන. අපි මේ හරයක් තියෙන කාලය කියලා අල්ලගත්තට මේ සංස්කාර අපේ තියෙන ගොම්කමට. මේ ඔක්කොම ඇතින්නේ තියෙන දිනස් කරකිරීම ඇති වෙන්න පුළුවන්. හැබැයි හැමෝටම නෙවෙයි. අදිෂ්ඨාන කරලා භාවනා කළොත් සංඝානුපස්සනා ඥානය පමණක් පහළ වේවා කියලා නිබ්බිදාව ඇතිවන්නේ. එහෙම නොවන සමහර විට නිබ්බිදාව ඇති වෙන්නට පුළුවන්. හරි. දැන් භාවනා කරන කාලයෙන් පැයකට ආසන්න කාලයක් මම වරදුන ළඟින් හොරකම් කරගත්තා වගේ. ප්‍රකාශ කළා මේ ආදේශ ප්‍රතිසත අවබෝධ කර ගැනීමට පහසු වෙන රහස් ධර්ම රහසී වත ධර්මයක් වෙන කවුරුන් කියනවා. ඒ වගේම එකක් හදලා තියෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගාව තිබෙනවා සම්ප්‍රසන්න ඥාන කියලා ආසවත් පොදු නොවන බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික වූ ඥාන හයක්. ඥාන හය අතරින් එකක් තියෙනවා කර්මන්තඥානය කියලා. මේ අපි මොකදද සිතානින්නේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම කර්මන්තඥානයේ පිහිටලාම වැඩ කළා. හැම දෙයක්ම කීවේ හැම දෙයක්ම සිටුවේ හැම කටයුත්තක්ම කළේ කර්මන්තඥානය කියලා. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් කටයුතු කළේ බොහෝ අවස්ථාවල. පවන්තා ඥාණයෙන් කටයුතු කරපු අවස්ථා තිබෙනවා. අධික මෝඩ ශ්‍රද්ධාවකින් විශේෂ පිළිගන්නට එපා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ පවන්තා ඥාණයෙන් වැඩ කටයුතු කරායි කියලා. සබ්දේශ ධම්මේශ බුද්ධස්ස භගවතෝ ඥානං පවත්තති. ලෝකේ යම්තා ධර්ම තියෙනා නම් ඒ සෑම ධර්මයක් පිළිචිරෙන්න බුදුරජාණන් වහන්සේගේ ඥානෙ පවතිනවා. සබ්බේ ධම්මා බුද්දස්ස භගවතු ආවර්තන ප්‍රතිපදා මනසිකාර ප්‍රතිපදා ආසංක ප්‍රතිපදා චිත්තුපාද ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ කෙරේ තුල පහළ නැසෑම ධර්මයක්ම ආවර්තන ප්‍රතිපදා ආවර්තනය කිරීම තුළින් ඇතිවන්නේ ඊළඟට ආකාන්ත ප්‍රතිපදා ඒ කිරීමට කැමැත්තක් ඇති වුණාට පස්සේ ඇතිවෙනවා. මානසිකහර ප්‍රතිපදා මෙනෙහි කිරීමක් ඇති වුණොත් ඇතිවෙනවා. චිත්තපාද ප්‍රතිපදා ඒ පිළිබඳ සිතක් පහළ වුණොත් ඇතිවෙනවා. එහෙම නැතුව මේ හැම වෙලාවෙම කර්මනිකා ඥානෙ වැඩ පිළි නැහැ. කර්මදා ඥානෙ පිළිසල හැම කටයුත්තක්ම සිදු කළේ නැහැ. මේ ධර්ම කරුණු හතර ආවර්ජන මනසිකාර චිත්තුපාද ආකංක කියන කර්ම හතරයි දැන් මම මේ කියන්නේ නිවන එන්නේ. ජීවන වෙනස් පිළිදන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මනිකා ඥානය සම්මත නෙවෙයි. අපේ චිත්තුලත් අර ආසංග පරිබද්ධා කියන කතාව හැර අන් සෑම ධර්මයක්ම ඒ ආකාරයෙන් තමයි සිදුවන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නම අවශ්‍ය නම් මුළු දවස පුරාම නොසිතා යන්නත් පුළුවන්. මොහේ සිට නිසලව කිසිම ආරම්භණයක් නැතුව පවතිනවා. ඒක තමයි අපුප්පාශීතෝ විමුක්තිය කියන්නේ නොසැලෙන ඒ විමුක්තිය. අවශ්‍ය නම් සිතන්නට පුළුවන් අවශ්‍ය නම් කතා කරන්නට පුළුවන් අවශ්‍ය නම් කිසි දෙයක් නැසිතා සිටින්නට පුළුවන් ඒක තමයි ආකංක ප්‍රතිපදාව කියන්නේ තමන්ගේ කැමැත්තට අනුව රහතන් වහන්සේගෙන් ඉඳලා ඒ කරන්න පුළුවන් ඉඳසින් ඕනනම් මුළු දවසක් නෙවෙයි මුළු ජීවිත කාලෙම නිසලව ඉන්න පුළුවන් කිසි දෙයක් නැසිතා ඒ ගැන වෑයමක් කරන්න අවශ්‍ය නැහැ නැසිතා සිටීම පමණයි කිසිම සිතුවිලි සංස්කාර දරන්නේ නැහැ මේ තත්ත්වය හැර අනිත් සෑම ධර්මයක්ම ආවර්ජනය කිරීම තුළින් මනසිකාර කිරීම තුළින් චිත්ත පාදක ඇතිවීම තුළින් සිදුවන්නේ. අපිට ඔක්කොටම එහෙමයි. සහස් නොවු කෙනෙකුට. අර ආත්මික ප්‍රතිපදාව කියන අපේ සිතට අනුකූල වෙන්නේ අපේ සිතේ බොහෝ විට බලන්නේ සහස් නොවු අයගේ. එතකොට මේ ආවර්ජනා කිරීම චිත්ත පාද ධර්මයන් ඇති වුණේ නැත්නම් මේ ලෝකයේ කිසිම ධර්මයක කිසිම වැදගත්කමක් වටිනාකමක් නැහැ. දැන් මේ ඇයිගේ දේවල් දරුවා කියන්නේ. ඒකෙන් ආවර්ජනා කිරීමක් කලේ නැත්නම් ගියක් තියනවාද කියලා හිතන්න හිතේ. තියෙනවා. ඒ ගේ ඒ පාඩු අපේ කිසිම බැඳීමක් නැහැ ගැන ආවර්ජන කිරීමක් නැහැ. තේරුණාද? දැන් මෙතනින් එහාට ටිකක් අවධානය යොමු කරලා අහන්න ඕනේ වෙන්නේ. අපි දූතරුවෝ ඉන්නවා විතරවල දැන් අපි සිහිපත් කළේ නැත්නම් ආවර්ජනය කළේ නැත්නම් ඉන්න බව දන්නේ නැහැ නැති බව දන්නේ නැහැ ඒ වගේම තමයි යෙහෙලි යෙහෙලිය හිතවතුන් හිතවතියන් අවරෙක් වුණා ජීවී හෝ අජීවී කවර ධර්මයක් වුණත් අපි ඒ පිළිබඳ ආවර්ජනා කිරීමක් අප ඇත කලේ නැත්නම් ඒ වෙලේ කිසිම වටිනාකමක් අගයක් නැහැ මේක තේරුම් ගන්න ඕනේ. මේ ආවර්ජන කිරීම කරන්නේ කවුද? තමා විසින්. ආවර්ජනය කළාට පසු මොකක්ද සිද්ධ වෙන්නේ? දුකක්. සාමාන්‍යයෙන් කිසිම සිතෙල්ලක් නැතුව මාසිකාර ගහනවා කියන සිතක් වාගේ තියෙන කෙනෙකුට සිතන එක මහා වරක් කියන එක. අත් කරදරයක්, වදයක්, වරක්. අර මොකද බැරි නිසා කරනවා නැත්නම් හැම වෙලාවෙම මහා එවැනි කෙනෙකුගේ හිත පවතින කිසිවක් මුදිතාවේ දිශාවට. මොකද ඒක දුකක් බව අවබෝධයේ නිසා. අපි මේවා නොයේ සංස්කාර අරගෙන අජීවී සජීවී සියලුම වස්තුන් අරගෙන නොයේ සිටින පටලවගෙන පටලවගෙන ඊළඟ අපි පැටලෙනවා. අපි හිතන්නේ මේක අපේ යහපතට තියෙන දෙයක් හොඳ දෙයක් අප විසින් කළ යුතු දෙයක් ඇත්ත වශයෙන්ම ඒ තුළින් ඇතිවන්නේ ඒකාන්ත දුක. මේ ආවර්ජන කිරීම දුක්ඛ දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න. ඒ ආවර්ජන කිරීම තුළින් සිදුවන්නේ මොනවද? කුසල අකුසල සංස්කාර හිත තුළින් ගලාගෙන යනවා. කුසල අකුසල සංස්කාර හිත තුළින් ගලනවා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරං අවිද්‍යාව තුළින් සංස්කාර ඇතිවීම සංස්කාර පත්‍ය විඥාන සංස්කාර තුළින් නැවත සුති සංවේඥානයක් නැවත ඉදීමක් ඇතිවීම අපි මේ ගෙවල් දරවල් යන අපි දරුවන්ගේ සහෝදර සහෝදරයන් මේ දේවල් අරගෙන මේ මානසිකාර කිරීම තුළින් චිත්ත සංස්කාර දැනිට වෙනවා චිත්ත සංස්කාර නිසාම අපි සසරින් සසරට ගමන් කරනවා ධාතියෙන් ධාතියට පරිවර්තනය නේද? එතකොට ඒක මොකද්ද දුක්ඛ සමුදය සත්‍ය. ඒකනේ. ආවර්ජනය කිරීම එක අතකින් දුක්ඛ සත්‍ය වෙනවා ආවර්ජනය කිරීම අනිත් අතින් දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. මේ දෙක තේරුම් ගන්න. අපි හිතන්නේ මේවා වටිනා දේවල් නේ. කලින්තු දේවල් නේ අපේ යහපතට තිබෙන දේවල් නේ. මේ ආවර්ජන කිරීම අපේ සිතින්ම ඇති කරගත්ත නම් ආවර්ජනය කිරීම නතර කරගත යුත්තේ කවුරු විසින්ද? අපේ සිතින් ආවර්ජනය කිරීම අපි ඇති කරගත්ත නම් අපේ සිතින්ම මේ ආවර්ජනය කිරීම අපට අයින් කරන්නට පුළුවන්. මේ මයින් කරන්නට බැරි නම් කිසිම කෙනෙකුට නිවන යන්නට බැහැ. නිවන ගිය කෙනෙක් ඇත්තෙන්නේ නැහැ වෙනවා. එම නිසා මේ මේ නොඑක් කරුණු අරගෙන මේවා සිහිපත් කිරීම ඒකාන්තයෙන්ම දුක්ඛය දුක්ඛ සමුදයක්ය. මේ සිහිපත් කිරීම අයින් කරන්නට අපට පුළුවන් කියන අවබෝධය ඇති කරගන්න ඕන. මෙතෙක් කල් ඒවා හොඳ දේවල් කියලා හිතුවට මේ කුසල් හෝ අකුසල් කවර සංස්කාරයක් වුණත් අපි සසරට ඇදගෙන දුකට පත් කරන ධර්ම කියන අවබෝධය ඇති කරගන්න ඕන. ඊට පසුව දැන් අපි බලමු මේ කෙනෙක් හොඳටම සදර නිින්දකට වැටෙන්නේ. සීන පේන්නේ නැහැ. ඔහුගේ ඇඟ තියෙනවා ඔහුගේ හිතක් බහාන්ත වශයෙන් තියෙනවා. ඒ සිද්ධායක් හිතෙනවාද මේ ඇඟ දිහා බලන මේ ඇඟ මමයි මගේ කියලා හැඟීමක් තියෙනවා. ඒ පුද්ගලයාගේ සිත තුළ තියෙනවා මේ මගේ දෙමව්පිය සහෝදරය සහෝදරිය ගෙවල් නෑ දරුණුගේ හිත මිත්‍රයන් දෙම්ම තුන දෙම්ම කියන්නේ කියන්නේ නෑ අවංකවම තද නින්දකට වැටිලනම් තීන පේන්නේත් නැත්නම් ඔහුට ඔහු ලෝකයේ ඔහුගේ ලෝකයේ තනි වෙලා නිසලව සුවසේ ඉන්නට කිසිම ආවර්ජනාවක් සිදුවන්නේ නැහැ ඒක ශාන්තද ඒක නැත්නම් කලබලකාරී සංසිඳී සංසුන් වූ තත්ත්වයක් ඒ ශාන්තයි කලබල වූ සංසුන් තත්ත්වයක් එතන දුකක් තියෙනවාද ඒ සත්‍යයේ පදමින්දට පස්සට තියෙන අවස්ථාව. දුකක් කියලා කියන්නට අපි මේ හොලාට කරන සිංහල ගන්න. ඒත් නෑ. එහෙමනම් ඒ පුද්ගලයා දැන් අපි භවනාදි කරන්නේ මොකද්ද? ඇස් දෙක තියාගන්න ඇස් වලින් එන අරමුණු ආවදේ නොකර ඉන්න. කන් දෙකක් වහගන්නවා වැහෙනවා. භවනාදි වෙනවා කන් වලින් එන අරමුණු ආවදේ නොකර ඉන්න පුළුවන් තත්ත්වයක් දක්වනවා. නාසය දෙන බැරි නෑ, දිවට නෑ. ශරීරය ශරීරයේ තුලින් මේ අපිට අරමුණු වෙනවනේ. ආවර්ජනාකයෙන් සිදෙනවා. ඒවා නතර වෙනවා. මේ ශරීර නිමිත්ත අපේ සිතට නොඇති ගිය දවසට. මෙන්න මේ වගේ. අර නිදාගත් පුද්ගලයා නිින්දෙන් අවදි වුණාට පසුව නැවත ඔහුගේ సంతානය තුළ මේ මගේ දුවය, පුතාය, ගෙවල්ය, දොරවල්ය, මමය කියන හැඟීම එනවා. ඇයි? අර වගේ ඉන්න පුළුවන් හැම වෙලාවෙම. එහෙම ඉන්න බැරිද? එහෙම ඉන්න බැරි වෙන හේතුවක් තිබෙනවා. ඒ හේතුව අයින් කරන්න. දැන් මේ මතක් වෙනා මේ ආනන්දහම සුදාවට ගිහිල්ලා මේ ධාතුණේ කරන කතාවක්. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේලාට කියනවා සීලම ආශ්‍රයන් සේකලා තීරුම ආශ්‍රයන් සේකලා කියන මේ රහතන් වහන්සේලාට හිත තුළ හැම වෙලාවෙම ආශ්‍රයන් සේකලා කියන දැනීම තියෙනවා. මේ මහානට ආනන්ද හැමදාම දක්න්නේ කියලා. ලස්සන උපමාවක් ආනන්ද හැමදාම කියන හරි දක්න්නේ. රටක් එක පාට කියේ. ධම්මපත කියන්නේ මේ ධම්ම භාණ්ඩාර. ඉතින් ඔව් කියනවා ස්වාමීන් ආනන්ද ස්වාමීන් වහන්සේ මිනිහෙකුගේ අටක් පහක් කපලා දානවා. මේ අටයි කපු මිනිසින්නේ. අර ගහමනියගෙන් මහන මේ අත්කපු බුද්ධලයාගේ නැත්නම් පාදයක් කපු බුද්ධලයාගේ සිත තුළ මගේ ඇඟේ මේ අත කපලා තියෙනවා කපලා තියෙනවා කියන හැම වෙලාවෙම ඒ ගැන අවබෝධය මේ සිතීමක් තියෙනවා. නේ එහෙම හිතීමක්. නමුත් ඒක බැලුව ගමන් කපකෝ හිතෙනවා. අන්න ඒ වගේ මේ ආශ්‍රයසය කරපු පුද්ගලයා තුළ හැම වෙලාවෙම ආශ්‍රයසය කළා කියලා වැටහීමක් නැහැ. නමුත් ඒ ගැන මනසිකාරයේ ආවර්ජනය කිරීමක් කළාට පසු ඒක පේනවා. මේ වගේම තමයි අර නින්දකින් පුද්ගලයා ඔක්කොම ලෝකෙම අමතක කරන මම කියන මගේ කියන බැඳීම් ඔක්කොම අයින් නැවත එනවා මොකක් නිසාද? යක්ෂිතේ තියෙන අංශය දක්නවා. අනුසී කියන්නේ සැලපදියන් වල නැගිටින්නට සූදානම් වී සිටින ධර්ම. අලු කොටක්කට තියෙන ගිනි කුපුරු වගේ. අලු කොටට පිඟපු ගමන් ගිනි කුපුරු ටිකම තියෙනවා. ණයකු වේත් වෙනයක් වගේ. දෙනින් හැකිනලා තියෙන නමුත් අවශ්‍ය වෙලාවට කෙනේ එකපාරට දිගහැරෙනවා. අන්න ඒ වගේ මේ අනුසී ධර්ම අපේ සංකාන තුල සැලපදියන් වෙලා තිබෙනවා. කල්ප ගණන් 30 අද ඊයේ මේ සත්‍ය නිසා විශේෂයෙන්ම මම කියන හැඟීම මෙලසින් පැවසගෙන ගතියි. ඔක්කොගෙන මුල වරද මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන වැරදි අවබෝධය. ඒක අයින් කළාට පසු මේ සියලුම ප්‍රශ්න ඉවරයි. ඒක ඇතිවන්නේ අවිද්‍යා අංශය හිත ඇතුලේ ක්‍රියාත්මක වන නිසා. මොකක්කම අවිද්‍යාව. අවිද්‍යා අනුශේෂිත අත්‍යල් බැඳගෙන තමයි අර දික්ටි අනුශේයක් වශයෙන් ක්‍රියාත්මක කර ක්‍රියාත්මක වෙන්නේ දික්තිය. මේක තේරෙනවද? එහෙමනම් මේ දික්ටි අනුශය අපේ සිත තුළ තිබෙන තාක්කල් අපිට අර නැවත නැවත මතුවෙන මේ ධර්මයක් ශ්‍රවණය කරනකොට නැත්නම් ශුන්‍යත පරිසංගත දේශනාවක් අහනකොට අනේ මේක සත්‍යයක් නෑ ආශ්‍රයක් නෑ කුජලයක් නෑ මේ බැඳීම් ඔක්කොම දුක්ඛ සත්‍යය නැත්නම් දුක්ඛ සංගය සත්‍යය කියලා හිත විෂල කරගන්න පුළුවන් ඒ නැවත එනවා මතු වෙනවා හදවත තුලින් මේ බැඳීම් මේ ආවර්ජනාව එන්න එන නිසා මේ ආවර්ජනාව සම්පූර්ණයෙන් නැති යන මාර්ගයක් ගමන් කිරීමයි භාවනාව කියන්නේ ඒවා සම්පූර්ණයෙන් සිදී ගිදී යාමයි රහත් ඵලය උදා කරගත්තා. ඊට මෙහා සියලුම ආවර්ජනාවල් සම්පූර්ණයෙන්ම සංසිඳිලා සිත සම්පූර්ණයෙන්ම ඒකී භාවයටපත් වෙලා කියන්නේ ඒකී කියන එක නෙමෙයි තනි භාවයටපත් වෙලා ඒ චිත්ත නිරෝධය දැකීම තමයි අපේ ජීවන සාර්ථක කරගන්න ප්‍රයත්න වන්නේ ඒ චිත්ත නිරෝධය දැකීම තමයි සංස්කාර නිරෝධය නිවන අවබෝධ කරලා කියලා අපි කියන්නේ. ඒ නිසා දැන් විනාඩි 5ක් අවදීන් කතා කරන්නට. එම නිසා මේ පින්වත් අය මේ යම් කිසි ආවර්ජනා කිරීමක්, නිදී කිරීමක් තිබෙනවා නම් ඒ ඔක්කොම දුක්ඛ සත්‍යය අපි දුකින් දුකට ඇදලා දානවායි. ඒ තුලින් අපිට දුකක් ඇති වෙන්නේ ඒක දුක්ඛ සමුදය සත්‍යයක් දුක්ඛ සත්‍යයක්. එම නිසා අතීතේ යම් සාධේවල් කියනවා නම් ආවර්ජන කිරීමක් සිදු වුණොත් තමයි ඒක වැදගත්කමක් තියෙන්නේ. අනාගතේ යම් සාධේවල් කියනවා නම් ඒ පිළිබඳ චිත්තෝත්පාද එක්කිතක් පහළ වුණ සාවර්ජනයේ කිරීමක් සිදු වුණොත් තමයි වැදගත්කමක් තියෙන්නේ. ඒක නිසා මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍යයක් පැත්තකින් අයින් කරන්න. අතීතයේ ඔක්කොම ආවර්ජන දැන් සිටින් ගිහි යන විදිහට අයින් කරන වැඩක් නෙවෙයි. අනාගත අපේක්ෂා සියල්ලම සිටින් ඉවතට ගන්න. ඊළඟට සමාජයේ දේවල් දොරවල් අමුදරුවන් සහෝදර සහෝදරයන් ආදී යම්තා පණේති උපණේති දේවල් පිළිබඳ ගැඳීමක් ආවර්ජනය කිරීමක් තිබේ නම් ඔක්කොම දැන් අයින් කරන්න සිටින්. මොකද ඒක දුක්ඛ සම්පේ සත්‍ය දුක්ඛ සත්‍ය කියන්නේ නිවන හොයාගෙන. ඔක්කොම සිටින් අයින්. ඔක්කොම අයින් වුණොත් දැන් මොකද දැන් ඉතිරවන්නේ සමාගයේ රූප බුද්ධ නාමය. ඒකයි සම්බන්ධයි. ඒ බාහිර ලෝකේ බැඳීම සමාන ඒ රූප කොට තමයි මම කියලා මගේ කියලා අපි කරන්නේ. මේක තමයි අපි කවල, කෝල, මහවල, සෝදා පවිත්‍ර කරන නන්දවල, හතක්වල මේ ආකාරයකට සම්පදෙමින් පවත්වාගෙන යන්නේ. දැන් මේ හැම දිනෙකම ඔන්න මෙතනම මැරිලා වැටෙන්නේ නෑ. දැන් ඔක්කොල වේගම ඔක්කොල වේගින රෝගයක් වෙරිලා තව විනාඩි 5ක් යනකොට සම්පූර්ණ ඔක්කොම මලකුණු වගේ. කිසිම කතාවක් නැහැ. කියන්නේ මම කියලා මගේ කියලා ඇලුම් කරලා නලවල අරගත්තු කයට මොකද වන්නේ? ඒක කඩේ තියාගෙන ඊළඟ ලෝකෙට අපි යමු. එහෙම කරන්න පුළුවන්. සර කඩක් කහකට දානවා වගේ. මැරිච්ච මලමිණියක් අහකට අපිට දාන්න සිදු වෙනවා. ඒවල් වල මැදදී පැටවල නායකට විශ් කරනවා වගේ මේ රූප කොට මැරුණාට පස්සේ අහකට විශ් කරනවා දැන් හිතන්න ගමන් දැන් මෙන්න මෙතන නැහැලා මේ මැරෙන්න ඉස්සෙල්ලා තිබ්බ රූප කොටයි මැරුණාට පස්සේ තියෙන රූප කොටයි අතර වෙනසක් නෑ හිත නිරුද්ධ වුණු පමණයි ඒ රූප කොට තමයි අපි මම මගේ කියලා ආත්මය කියලා ගැහෙන මිනිස්සු කියලා ආශාවෙන් හැදින් කරගෙන පෝෂණය කරේ. මේක සම්පූර්ණයෙන්ම මම නෙවෙයි මගේ නෙවෙයි අත්‍යවශ්‍ය ධර්මය. අපි දුක අපට දුකක් ඇති කර දුන් දුකට අපිපත් කරන ධර්මයක් සමාගයේ රූපය රූප කොට දැන් මැරිලා වැටෙන හැටි දැක සම්පූර්ණ රූප කොට තියෙන අයින් කරන ඒ පිළිබඳ ආවර්තනය කිරීමක්. රූපගත ඔක්කොම හිතින් අයින් වුණොත් මේවා සමාධිමත් සිතකින් කරොත් ප්‍රතිඵල මෙතනම අද අදම අත්දකින්නට පුළුවන්. සංඥාවලට නම් මේවා කරන්නට බැහැ. රූප කොට අයින් කළොත් එන දැන් බාහිර ලෝකයක් දීලා සමාධියේ රූප කොටත් ඉදිරියෙන් මලකුණක් බවට පත් වෙලා වෙන කඩාගෙන ඉඳහැරිලා ඒකේ ගන්නට මනික් සත්‍යයක් සුද්ධිලේ නෑ කියලා විශ්ලේෂණය සිතින් සිත දිහා බැලුවොත් දැන් ඉතිරිලා තියෙන්නේ ආත්මීය වශයෙන් මම කියලා ගන්නට ඔය සිත තමයි. ඔය සිතින් සිත දිහා බලන ඉන්නකොට සිතේම අරමුණ සිතමයි. ඇතිවෙන්නේ නැතිවෙන්නේ යන සම්මත. වෙන ආර්ජනා කිසිවක් මෙහිදී නෑ. සියලුම ආවර්ජනාවල් කැපිලා අයින් වෙලා. සිත ඇති වෙනවා සිත නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා ඒ දකින සිතක් ඇති වෙනවා නැති වෙනවා ඔය දෙසම බල බල සිටින විට ඔය සිත පහනක් නෙවෙනවා නිවිලා සිතේ ආවර්ජන කරන්නට කිසිවක් හේතුවක් ඒ නිවිලාමත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙහි කළොත් නිර්වාණ ධාතුව සිතට නිහිරී ආරම්භ සංහිඳිතාඥානෙ තුළින් නිර්වාණය දකින්න පොඩි කණක්. ආවර්ජන ප්‍රතිපදා, මනසිකාර ප්‍රතිපදා, චිත්තුප්පාද ප්‍රතිපදා. දැන් ධර්ම ආවර්ජනය කිරීම තුළින් සිතුවල් සිතුවිලි පහළ වීම තුළින් මනසිකාර ඇතිවීම තුළින් සිදුවන්නේ සියලුම දේවල් වල බැඳීම් බන්ධන ඔක්කොම මේ සිතේ පවතින දැන් හිතමු මේ මහා විශාල මන්දිරයක් තියෙනවා මහා කුළුණක් මත නම් වල ඒක නදේශය වදින තෝල අපි දැකලා තියෙනවා මේ කුළුණ උඩ ගෙවල් හදලා තියෙනවා මම හිතන්නේ ගම් වතුරෙන් බේරෙන්නේ එක කුළුණක් උඩ ලොකු කුළුණක මේ නෑ වගේ ගහලා ඒ උඩ සම්මිති දාලා බේරෙනවා ඒ කුළුණ කැඩුවොත් මොකද වෙන්නේ කවුරුනේ අපේ ලෝකයේ කොහොමද මේ චිත්ත කුළුණේ මතයි ගන්නවා චිත්ත නැමැති කුළුමියන. ඒක තමයි මේ ඔක්කොම දෙකට ගහලා තියෙන සංයෝජනය කියන බැඳිලා තියෙන්නේ. දූ දරුවන් හරි දේවල් දරුවන් හරි කවරෙක් හරි පණ ඇති හරි නැති හරි කවදාවත්. මේ සිත කඩාගෙන හැරෙනකොට මුළු ලෝකේ පුරා විසිරී ඇති සියලුම ආවර්ජන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම පසු ඇති සූන්‍යතා නිරෝධය දැකීමයි මේ සම්මානයි. හොඳයි මේ ඔබේ මානසික විශ්ලේෂණත් එකයි අරගෙන යනවා මේ ප්‍රශ්න නෙමෙයි කියන මාර්ගයක් කියන්නේ කිය. ඔන්න කිසි මාර්ගයක් අපි කියනවා. කැමති කෙනෙක් කරලා බලන්න ඇත්තද බොරුද කියන. අර මේ කවුද සක්‍රිය ඇවිල්ලා බුද්ධ ජානන් වහන්සේගෙන් එහා පුළුවන් මාස අපිට වැඩ තියෙනවා ගොඩක්. ඒක නිසා මේ නිවන කියන්නේ ඉතා කෙටි මාර්ගයක් ප්‍රකාශ කරන්න කියලා. ඒදී අර සිවුල තණ්හා සංකේතෝත්‍රයේ මොකද කියන ලෝකීය දේශනා කරනවා. ඒ වගේ ආපෝගස්නිත ඉතාලේ තියෙන අවස්ථාව අනුකූලව දේශනාව කළා දැන් ඇති. මේ ඇයට මේ ධර්මය ශ්‍රවණය කරන ගමන් මේ ධර්මය දකින්නට නැතුණා නම් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල අනුසංසය තුළින් ඒකාන්ත වශයෙන් සීලෝම ආවර්ජනාවන් නැති යන විනිත්මුත් වී යන සංස්කාර විරහිතව සංස්කාර නිරෝධය දක්නා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ශක්තිය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා